ලිඛිත ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න සභාගත කරන්නයි කියලා වැඩසටහන ආරම්භ කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමින් වහන්ස සමාහිත හෙවත් සමාහිත හිත හෙවත් ඒකෝදි භාවය සමත භාවනාවේදී පමණක් ඇතිවන්නක්ද විපස්සනා සමාධියේදී එය ඇතිවන්නේ නැතිද පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි දෙකේදිම ඇති වෙනවා. ඒකට කියනවා සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියලා. සමත සමාධියේදී අරමුණ නොසලී එක දිගට තියෙන එකක්. විපස්සනා සමාධියේ පෙරලෙන අරමුණ තියෙන. වමෙන් දකුණට යනවා, ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට යනවා. ඒ කනකොට එනකොට යනකොට බොනකොට අරමුණ වෙනස් වෙද්දී හිත ඒකෝදි කරනවා. සමත සමාධියේ ඉස්සරහේ තියෙන මේ කසින නිමිත්තක් හරි නැත්නම් දිගටම තියෙන බුදු ගුණයක් හරි මොන හරි නියත සම්මත සම්මත නිත්‍ය අරමුණක තමයි ඒකෝටි භාවය ලබා ගන්න විපස්සනා වෙදී අරමුණු මාරු වෙද්දිත් පවත්තන එක තමයි ඒක වෙනස දෙකටම කියන්නේ සමාධියමයි සමතෙමයි එහෙම නැත්නම් විපස්සනා සමාධි සමත සමාධි කියලා කියනවා ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී යෙදී සිටින විට ඇය භාගයක් සිටින විටදී යටිපතුල් වල රත් වෙන ගතියක්ද හිරිවැටීමක් වගේ දැනෙනවා. සමහර අවස්ථාවල ඔළුව තද පටියකින් තද කර ඇතිව වගේද මුහුණේ එහෙම අකියන ගතියක් වගේ දැනෙනවා. යටිපතුල් නම් රත් වෙන ගතිය හොඳින්ම දැනෙනවා. එවිට ඉරියව් මාරු කිරීම සිදු වෙනවා. භාවනාවට බාධාවක්ද ස්වාමින්වහන්ස අවසරයි පැහැදිලි කර දෙන්න. මේක ඊට පස්සේ කා ගියේ පාර රිට්‍රීට් එකේදී අන්තිම දවසේ වලට නැවත නැවතත් මේ ප්‍රශ්නෙම විවිධ පැති වලින් ආවා. මම එකම උත්තරයයි දෙන්නේ. Tamante ඉරියව් මාරු වුණත්, කකුල් රත් වුණත්, හිරි වැටුණත්, ඔළුව පටියක් වගේ තද කරලා තිබුණත් සතිය පවත්වන්න පුළුවන් නම් භාවනා කැඩෙන්නේ නැහැ, බාධා නැහැ. ඒ වනිසා සතිය කැඩෙනවා නම් බාධායි. ඒ නිසා තමන්ම තමයි දන්නේ ඒකව මාරු කරාට පස්සේ තිබුණා හලාප් වෙනවා තමයි ටිකක් නමුත් සතිය දිගට පවත් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඔළුව පටියක් වගේ තද කරලා දාලා තියෙද්දි ඒ බව දන්නවනම් සතිය පවත් ගන්න පුළුවන් නම් එනතන ආනපානේ වගේ ගත්ත අරමුණක හිත පැවැත්මේ ශක්තිය තියෙනවනම් කැඩිලා නැහැ. නමුත් මේ විදිය ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඒ මොකද්ද? හිතකක්කමක් හිතේ තදවීමක් කකුලේ තදවීමක් රත් වීමක් හිරිවැටීමක් නැති වෙලාවේ පවත්තන සතියට වඩා උත්කෘෂ්ඨ සතියක් තමයි තියෙන එක තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දියුණු අණුව ඒ කොයි එකක් තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් ඉවන් නැති කරදර නැති වෙලාවේ පවත්වන සතියට වැඩිය හොඳයි කියලා කියන්නේ. ඒ නිසා මෙතන ප්‍රශ්නේ ලිව්වනම් භාවනාවට බාධාවත්ද කියලා අහන වෙනට සතියට බාධාවත්ද කියලා අහන්න දෙයක් නෑ තමයි මම බලන්නේ. මේ ලියලා තියෙන්නේ භාවනාවට බාධාවත්ද කියලා ඒක මාරු කරන මේ අපි පුළුවන් තරම් සතිපට්ඨානය වඩන්නේ සතිය වඩන්න හදන්නේ සතියට බාධා නැත්නම් දිගට කරන්න. බාධායි නම් මේ වැඩේට බාධායි කියලා හිතාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ආරම්භයේදීම සතිය තැම්පත් වන අතර පියවර තැබීමේදී පිළිවෙලින් උකුල් ඇටය දන හිස වලලු කර විලුඹ යටිපතුල සහ ඇඟිලි වලින් ඇතිවන ක්‍රියාකාරීත්වය හොඳින් අවබෝධ කරගතිමි. එසේම වම් පාය ඔසවන්නට සූදානම් වන විටම දකුණු පාය තබා අවසන් වේ. මෙසේ සක්මන් කරන මුළු කාලය පුරාම සතියෙන් යුතුව කටයුතු කරමි. ගරුතර ස්වාමින් වහන්සේ මෙසේ සක්මනේ යෙදීම සුදුසුදැයි කරුණාවෙන් පහදා දෙනු මැනවි. මුල් ටික අහනකොට නම් අන්තිම වාක්‍ය නැත්තම් හරිම ලස්සනයි. මොකක්ද මේක නුසුදුසු නුසුදුකම සතියකට විදිහ තියෙනවා. අපි ඒකටයි මේ ඉස්සෝදානාලා ඇවිල්ලා මේ කටයුතු කරන්නේ. ඒ සුදුසු නුසුදුසු ඕනේ අපිට දෙන දිකට සතිය පවතින්න පුළුවන් නම් බලලා මැට්ටෙන් හරි කමන්නේ මී වල්ලනවා නම් අපිට තියෙන ඕනේ කරන්නේ. මේක මේ පර්ෂියන් කැට් කෙනෙක්ද මැටි බලලෙක්ද ගමේ නිකන් නිකන් බලලෙක්ද අපිට ප්‍රශ්නයක් නැහැ. තමන්න තියෙනවා මේ සතිය දිකට තියෙනවායි කියලා මට එකයි කියන්න තියෙන්නේ සතියට හොඳලා තියෙද්දි භාවනා යද්දිත් මේ සැකය කියන විලිලජ නැති පාපතර අකුසල මේ ධර්මය එළියට එන්න බුණා. ඕකට උදව් කරන්න එපා. ඕන සම්පූර්ණ පිරිසුදු තැනක ඉඳද්දිත් මේ සැකය එළියට එන්න බුණා. සැකය කියන්නේ විලිලජ්ජා තියෙන චෛසිකයන් නෙවෙයි. ඕක නෙවෙයි දාහනේ කියන්නේ. නිසා සැකයට ඉඩ දෙන්න එපා. ඒ නිසා පෞල් වල සමගිය තියෙද්දිම ස්ත්‍රිය පුරුෂ කෙරෙහි සැක කරනවා. පුරුෂයා ස්ත්‍රියව වෙනසක් කරනවා අන්තිමට කිසිම හේතුවක් නැතුව පවුල් කඩා හිරනවා. ඉතින් අම්මයි තාත්තා කෙනෙක් කියනවා ඉන්නේ ඇයි දෙන්නට? එදෙන තියෙන එහෙම නන්නත්තර වුණත් දරුවන්ගේ ගැන හිතලා කරපණ බැඳගත්ත බෙදී ගහගෙන යන්නේ තියෙන්නේ. ඉතින් ওই පෞල් ජීවිතෙත් එකයි භාවනා කරනකම් කොච්චර ලස්සන වැඩේ හොඳට ගියත් සැකේ කියන විලජ්ජනති චෛතසිකේ ඕන වෙලාවක ඔලුව සම්ලා. ඒකට උඩගෙඩි දෙන්න එපා. හොර දාන්න එපා. ආහාර දෙන්න එපා. දුන්නොත් 1035ක් එන්නේ. ඒක නිසා මේක මම හිතන්නේ කල්ැතු භාවනා කරපු කෙනෙක්ගේ ප්‍රකාශයක්. මේ හැරෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මෙතන තියෙන්නේ මේ නොදැනුවත්වම සැකයට පොහොර දාන කතාව නෙවෙයි. අන්තිම වාක්‍යය නැත්තම් හරි ෂෝකේ ප්‍රකාශය. ඒ නිසා සුසුසු නුසුසු කියන එක ඉස්සරහට හොඳටම තේරෙයි. සතිය වැඩෙනකොට මෙතන තියෙන්නේ අන අස්ථානිය ඇති කරගත්ත සැකයක් කියන එක විතරයි මතක් කරලා දෙන්න තියෙන්නේ. අර්යංක භාවනාවේදී විනාඩි 15න් පමණ ඊටමත් සියුම් තත්වයකටපත් වෙනවා. තවත් සුළු කාලයක් ගත වූාට පසුව දිය රැලි වැනි දෙයක් ඇස් ඉදිරියේ මැවි පෙනෙනවා. ඉන්පසුව මෙතෙක් සියුම්ව පැවිති සතිය එක්වරම කයෙන් වෙන් වී ගියාසේ දැනී කිසිම දෙයක් නොදැනෙන තත්වයකටපත් වී ඇයක් පමණ කාලයක් එසේම පවතී. ගරුතර ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවකදී අයෙන් සතිය වෙන් වී ගියාසේ දැකිය හැකිදැයි පහදා දෙනු මැනවි. දැකිය හැකිදැයි කියලා නෙවෙයි අහන්න දෙන මොකද දැකලා තියෙනවා දකින්න බැන්න දකින්න බෑනේ. නමුත් මේ වෙන එක හරියද වැරදිද හොඳ නරකද කියන ප්‍රශ්නයක් නම් තියෙනවා. නමුත් මේ දැකලා තියෙනවා ඉතින් ඒක නිසා තමන්න තියෙන්නේ ඒ විදිහට ආනපාන පේනවා, සිුම් වෙනවා, දීරලි වගේ පේනවා, ඒකත් නොදැනී යනවා. ඒ ගියාට පස්සේ තියෙන తত্ত্বය තමන්ට හිරිහැරයක්, බයක්, චකිතයක්, කම්මැලිකමක්, ඒකාකාරීකමක් ඇති කරන එකක්ද? නැත්නම් ඒ ඇති වෙන විවේකයේ තුල තමන්ට පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, කෙලෙස් නැති ගතියක් වැටෙනවද කියනවා නම් ඒතරතුර සභාගත කරනවා නම් ඒ අනුව කිය တဲ့ ඇවි ඉස්සරහට යන කතර දැවි කියන. නිසා මේ ප්‍රශ්න කරපු එක නා කැමති නම් මේකට තව ටිකක් තොරතුරු එකතු කරන්න මම කැමති දැනගන්න ඒ විදිහට කයෙන් සතිය වෙන් වුණා වගේ කියලා කිසිවක් නොදැන තත්ත්වයේ බයකට චකිතයකට පැකිලීමකට කාරණාවද නැත්නම් පිටිච්ච ගතියකට සම්පත්‍ති කරගතියකට කෙලෙස් නැති ගතියකට කාරණාවක්ද කියලා හිත මොකද කියන්නේ ඒකට කියන එක සභාගත කරනවා මම කැමති ඉස්සරහට සාකච්ඡාව ගෙනියන්න. ඉතින් කවුරු හරි මේ සභාවේ දීපිකන සභාවට උත්තර දෙන්න කැමති නැත්නම් අපි මේ ප්‍රශ්න පැත්තක දාලා ඊගා ප්‍රශ්න කියනවා. සක්මන් ස්වාමීන් වහන්සේ එකෙක් නැ වෙයි මට හිතට ඇති වෙන ඒ වෙලාවේ පුදුම සතුටක් දැනෙනවා අන්නේ සතුට නිසාමයි මම එහෙම වන්තේ කිරිපත් මට දැනගන්න ඕනේ ඒක තමන් හිත ඉස්සරහට යන්න සතුට බාධාවත්ද නැත්නම් සැකයක් චකිතයක් බයක් ඇතිලා බාධා වෙනවද නැත්නම් ඇති වෙන සතුට හෝ ඒ සැකේ තියෙනවා තමන් දන්න තමන් ඉදිරියට යන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ ඉදිරියට යන්න එකයි එතකොට වෙන්නේ ඉතින් මැරෙයි තීනති වෙයි පිස්සු වැඩි මොන මොනවනේ තියෙන වැය දෙන පිස්සුවක් හදිච්චා මේ වගේ දැනක ඇවිල්ලා විශ්වාස නම් ප්‍රශ්න නැහැ නේ සිල් අරගෙන ඉන්න වෙලාවේ. යන්නන්නේ එකයි තියෙන්නේ. සක්මන් භාවනා කිරීමෙන් ඇතිවන ප්‍රයෝජන මොනවාද? මේවා මම වගහරින ප්‍රශ්න. අපි ඒක දාන්න ඕන ධර්ම සාකච්ඡාවට එහෙම නැත්නම් මම ධර්ම දේශනාවට එකතු කරලා කියන්නම්. එහෙම සැකයක් තියෙනවා නම් සක්මන් භාවනා ප්‍රයෝජන නැහැ කියලා නොකර නිකන් ඉන්න එකයි තියෙන්නේ. දැන් මේ කමඨං සුද්ධ කිරීමක් නෙවෙයි මේ තියෙන්නේ. කමඨං සුද්ධ කරනවා කියන්නේ සක්මන් කරනකොට තමයි වැටහිච්ච දේ සුද්ධ කරනවනේ ඒ කමඨං සුද්ධ. මේ තියෙන්නේ මම දන්නවද කියලා අහන්න හදන ප්‍රශ්න. ඒක මේ වෙලාවේ ගන්න. ඒව ගන්නේ ධර්ම සාකච්ඡාවට නැත්නම් ධර්ම දේශනාවට. ඒ නිසා කරන්න කරලා තේරෙන දේ කියන එක විතරයි අපි නාගේ ಗುಣාගුණ කියන එක අත්දැකීම් කියලා ඒකට තියෙන දැකපු අර මහත්ය වගේ ප්‍රශ්න හොඳයි. ඉතින් ඒවා සුද්ධ කරගන්න ඕනේ ප්‍රශ්න. නැත්නම් මේ මේකේ ආනිසංස මොනවද කියනවා ධර්ම සාකච්ඡාවේ මොකද කමඨාන් සුද්ධ කිරීමේදී බාර ගන්න කැමති නම් මේ ප්‍රශ්න අරිච්ච කරු ධර්ම සාකච්ඡාවට දාන්න ඒක එතකොට අපි ඒක සලකා බලමු ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය වැඩිීමේදී දැනෙන වේදනා සිතට එන අරමුණු මෙනෙහි කරන්නේ කෙසේද පැහැදිලි කර දෙන්න ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ අරමුණු කියන වචනේ කියන්නේ නැතුව මොකද්ද කියලා කියනවා හොඳයි. සද්දද වේදනාද ඉතිවිද කියලා වේදනා කියන එක ලියලා තියෙනවා. ඒක මෙනේ කරන්න ඕනේ සතියට බාධා කරනවා නම් විතරයි. ඒක එනවා. ඇවිල්ලා ගියාට Tamanට යන ගමනට තදබල බාධා නැත්නම් මෙනේ කිරීම අවශ්‍ය නැහැ. මෙනේ කරන්න ඕනේ පාර හරස් කරලා ඒ අරමුණ වශයෙන් නම් කරන දේ නම් කරනවා හොඳයි. ඒ සද්දෝ වේදනාව හිතවිල්ල පාදක කරනවා නම් මෙනෙහි කරන්න ඒ ඉවත් කරන අදහසින් නෙවෙයි දැන් ආනපන නැහැ නේක බාධා වෙලානේ මෙනෙහි කරනම මම අහන්න කැමති ප්‍රශ්න කරුගෙන් මේ අරමුණු මේ කියන ශබ්ද වගේ වේදනා වගේ දේවල් පවතිද්දි සතිය කැඩෙනවද නැත්නම් මේවා තියෙද්දි මාරු කරන සතිය ගෙනියන්න පුළුවන් නම් මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ කියන එකයි මට කියන්න කැමති. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමති නම් සභාගත කරන තමන්ගේ අත්දැකීම මේකේ තියෙද්දි උත්සාහ කරලා තියෙනවද පුළුවන් වෙලා තියෙනවද නැත්නම් උත්සාහ කරලා නැද්ද උත්සාහ කරන්නේ නැත්නම් උත්සාහ කරන්න මෙතේ කිරීම අවශ්‍ය කරන්නේ සතිය ගැට ගන්න යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මට මේ වේදනාව දැනෙනවා සමහර වෙලාවට වේදනාවක් දැනෙනවා සිතිවිලිත් එනවා එතකොට මම ඒවා තියෙද්දිම ආනාපාන සතියට එන්න උත්සාහය කියදෙනවා. ඉතින් මං හිතුවේ ඒක නැත්තම් වේදනාව මෙනෙහි කරලා ඊට පස්සේ වේදනාව නැති වුණාම ආපහු ආනාපාන සතියට එන්න ඕනද කියන එක දැනගන්න තමයි කතා කරන්නේ. එහෙම කරනකොට වේදනාව ඉස්මතු වෙනවා. ඒ නිසා අපි දෙන වේදනාව ගණන් නොගෙන යනවා. වේදනාවවිල හරස් කැපුවොත් විතර, බාධා කරොත් විතරක් වේදනාව මෙනෙහි කරනවා. එහෙම නැත්තම් මේ පාරේ මිනිස්සු හිටියයි කියලා ගමන නැතර කරන්න එපා. පාරේ මිනිස්සු ඉන්න කොච්චර තමන්ගේ ගමන් යන්න පුළුවන් හරිය අනේකයි තියෙන්නේ. පාරේ ඉන්න ඔක්කොමත් එක්ක කතා කරගෙන ඉන්නකෝ ගමනක් කරන්න බෑ. මේ මිනිස්සු මොකට පාරට බැස්සද දැන් මේ මිනිස්සු යන පාරක් ගියාවයි මේ දිගට අනේකයි තියෙන්නේ. ඒ නිසා මම අර ඉස්සර කිව්ව එක මම මතක් කරනවා කොහොමද මේ ශබ්ද වේදනා හිතිලි තියෙද්දි සතිය ගැට ගහගෙන ජාම බේර ගන්න පුළුවන් නම් ඒක බොහොම දක්ෂ ප්‍රයත්නයක්. බොහොම සාර්ථක ප්‍රයත්නයක්. බොහොම අගය කළ යුතු ප්‍රයත්නයක්. මෙන්න කිරිම පා ගන්න එපා. තමන් තියෙන්නේ හප්ප ගන්න එපා. එහෙම මේ දාගෙන සත්‍ය අරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපි ජීවිතයේ කරන ආමිස පූජාවන් අපිට භාවනාවට සම්බන්ධ කරගත හැකිද? එසේ වෙතත් ගෙවල් වල සිටින අපිට දන් දීම, සිල් රැකීම, මල් පහන් පූජා කිරීම, විවිධාකාර බුද්ධ වන්දනා, දන්සැල් දීම ආදී කළ යුතු නිසා භාවනාවට සම්බන්ධ කර කුසල් දියුණු කරගත හැකිද පහදා දෙන්න. මෙයා බාහිර බලන ප්‍රශ්න මේක අපිට කමටහන සුද්ධා දාලා නැහැ. නමුත් මම ප්‍රශ්න කරු කෙරෙහි විච්ච වෙලාවට කතාන්නේ ඕනම දේ සතියෙන් කරන්න පුළුවන්. ඒ කරන ඕනම දේ සතියෙන් කරේ ඔක්කොම පිංගම් වලට වැඩි භාවනාව මේ සතියෙන් කරන්න දාන්තලා දෙනකොට සතියෙන් දෙන්නේ. කවුරු හරි හිතනවනම් මේ බාහන් සංසන්දන පින්කමේදී සතියේක වඩන පින්කම කරන්න බෑයි කියලා ඔන්න එම්නම් ওই ප්‍රශ්නේ අහන්න වටිනවා. දානයක් දෙනකොට සතිය පිටවන්න බෑ කියලා කියනවනම් ඒ නිසා දානයට වඩා බොහෝම උතුම් දෙයක් තමයි දාන දෙනකොට සිහි බුද්ධියෙන් දාන දෙන්නේ. නමුත් මේක නෙවෙයි ප්‍රශ්න අපි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මෙව්වාය යෝවා කවදාකවත් අහලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. අපි මෙතන කරන්නේ මේ සතිය හිතට යතු කරලා පස්සේ සක්මණේදී පරියන්කේදී ප්‍රශ්න. ඒවා අපි දාන්නේ ධර්ම සාකච්ඡාවට. මම අර දැනුම ඇති කිරීම සඳහා සාධනීය උත්තර දෙන්න ඕන දැගෙන ඔය ලෝකේ කරන ඕනම කෘත්‍ය සතියෙන් කරන්න ඒක තමයි අපි මේ දවස් හත අට තුළ ඉගෙන ගන්න. ඒකෝට හැම එකක්ම තේදවත් වෙනවා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සතිය තුළ සිත පිහිටුවාගෙන සිටින විට සිත සමාධිගත වේ. වැඩි කාලයක් සමාධියේහි රැඳී සිටිය හැක. එතන ඉඳලා කරන දේ කියලා දෙන්න. තවද ප්‍රීති බවක් දැනේ. ඒ සමාධිගත වුණාට පස්සේ යමක් කරන්න ගියොත් ඒ සමාධිය කැඩෙනවා. සමාහිත හිත දන්නව කරන්න ඕන දේ. ඒ නිසා සමාහිත වුණාට පස්සේ තමයි පැත්තකටලා සමාහිත දී වෙච්ච හිත සමාධිගත වෙච්ච හිත කරන දේ කරගන්න දෙන එකයි කරන්න තියෙන්නේ. සමාහිතෝ භික්කවේ යථාභූතං ඥානාති පස්සති. හිත සමාහිත වුණා නම් සමතේකටපත් වෙනවා. ඒක දන්නවා කරන්න ඕනේ. ඒකට පේනවා ඇති ඇති. ඒක අවුල් වෙන්නේ. ඒක මොනවා කරන්න ගියත් ඇහැට ගුණක් වැටෙනවා. නිසා සමාහිත කරලා ඒ හිත දිහා බලන්න. එතකොට තමයි දන්න තිබුණාට මේකේ සාඩුයි. මේක මම මේ ශික්ෂාවකින් ගත්ත දෙයක් කියලා සමාහිත වුණාට පස්සේ මහා කරන්න ලොකු දෙයක් නැහැ. හැබැයි කල යුත්තක් තියෙනවා යමක් නොකර ඉන්න හැටි ඉගෙන ගන්න වෙනවා. අපිට ඒක තමයි දන්නේ නැත්තේ. යමක් නොකර සිටීම තමයි අපිට ඉගෙන ගන්න තියෙන යමක් කරනවා කියලා කියන්නේ අලුතෙන් කර්ම රැස් කරනවා. ඒ සංස්කාර ඇති කරන නිසා යමක් නොකර සිටීමේදී කර්ම රැස් වෙන්නේ නැහැ. සමාධිය ඇති වෙනකන් කල යුත්තක් තියෙනවා. සමාධිය ඇති වුණාට පස්සේ ඒකට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. මුළුන් තරම් බහුලීගත කරන එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති සක්මන් භාවනාවේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කේ හිඳගත් විට මුළු ඇඟම නැති වී යනවා වගේ දැනෙනවා. එයට පසු උඩ පාවී යනවා වගේ දැනෙනවා. එයින් පසු තල්ලු කර දමනවා වාගේ එකපාරටම බෙල්ල නැමෙනවා. එය එම දේ පහදා දෙන මෙන් බුදු බැතියෙන් ඉල්ලා සිටිමි. මේ කරන පින් බලෙන් රහත් බව පතමි. මේ විදිහට කය නොදැනී යෑමක් හෝ හිත කඩා හිස කඩා වැටීමක් වගේ වීම තමයි සැකයකට බයකට චකිතයකට තුඩු දෙනවා නම් එහෙම නැත්නම් මේක භාවනාවෙන්ම මේ හිත සමාධිගත වීමක් සතිමත් වීම නිසා වෙන එකක් නිසා සතුටක් ඇති වෙනවා නම් ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා ඒ නිසා මේ ප්‍රශ්න කරුගෙන් අර ඉස්සලගේ වගේ මම අහන්න කැමතියි. හොඳට සක්මන් කළා ඉල වාඩිවෙනාට පස්සේ කය නොදැනෙනවා, පාවෙනා වගේ දැනෙනවා. ඒ වගේම බෙල්ල පාත් වෙනා වගේ දැනෙනවා. මේ වීම Tamanට බැග්යක් කරදරයක් අමලියක් කරදරයක් වගේද පේන්නේ. එහෙම නැත්නම් මේ ඔක්කොම ආසේ සතිය පවත්වන්න පුළුවන් නැත්නම් සතුටට ප්‍රමෝදයට හේතු වෙනවද කියන කාරණාව කිව්වොත් මට පුළුවන් ඉස්සරහට යන්න. අර ඉස්සරහ ප්‍රශ්නෙම තමයි මම නැවතත් අහනවා කැමැති නම් මේ ප්‍රශ්න කරු මේ තමන්ගේ කට උත්තරේ තව ටිකක් ඉස්සරහට ගෙනියන්න. එහෙම නැත්නම් අපි ඊගාව ප්‍රශ්නට යනවා. කවුද අත උසනවද? කවුද මේ ප්‍රශ්න ලිපේකන උත්තර දෙන්න කැමතිද නැත්නම්? අපියන් ඊගා ප්‍රශ්නට ඒ අවුල් කරන්න එපා. ඒ කැමති කෙනා නම් කතා කරයි අනික් කට්ටිය උලුප්පන්න යන්න එපා. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ මම භාවනා කරන විට සක්මනේ යෙදී සිටින විට බුදුරුවක් ඉදිරියට එනවා වාගේ පෙනෙනවා. එය පහදා දෙන්න ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමෝපියන් මේ පින් බලෙන් නිවන් පිණසම හේතු වාසනා වේවා. මේ ඉස්සරහට එන දේද බලන්නේ එතකොට තමන් කරන සක්මනද වැටෙන්නේ නැත්නම් ආනාපානෙද වැටෙන්නේ නැත්නම් මේ බුදුරුව නිසා සානපාන පැත්තක තියනවාද සක්මන පැත්තක තියනවාද කියන එකයි මට දැනගන්න. මේ පිටින් පේන පිටින් දැනෙන කාරණාව නිසා තමන් කරගෙන යන භාවනා කරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකට හිත යාම නිසා මේ සක්මන භාවනා හිත කැඩෙනවද කියන එක දැනගන්න. ආත්‍රයි සාරණාස දැන් සක්මන් කරගෙන යනකොට දුරවක් නිකන් කරහට ඉන්න. එහෙන්නේ අපට එහෙන්නේ ආවම කිව්වා. සක්මන් කරගෙන යන වෙලාවට බුදුරුවක් ඉස්සරහට නිකන් මැවිගෙන මැවිගෙන එනවා පේනවා. ඒක ඒකට සක්මන කැඩෙනවද කියලා මට දැන් ගන්න. ඒක පේන නිසා Tamanටට පයි වැටෙන ඒවල් වැඩි වැටීම වැඩි වෙනවද අඩු වෙනවද? නෑ සමන්හස කැඩෙන්නේ මේ කකුල් මෙතනින් පත් පල්ලි නිකන් මේ දැනෙන්නේ මේ කිසිදයක් කැඩෙන්නේ නැහැ භාවනාවෙන්. සමාධි සතිය කැඩෙන්නේ නැහැ. නැහැ. එහෙනම් ඒක බුදුරුවත් උනත් එකයි දේවදත්ත උනත් එකයි. පේනදී අසුචි උනත් උන රත්තරන් උනත් එකයි Tamange අරගෙන ගිය එකලස කැඩිලා නැත්තම් ජාම බේර ගන්න පුළුවන් නම් ඒ පේනදී විස්තර හොයන්න යන්නේ නැතුව ඒක පෙනෙද්දිත් මට අර මෙතෙක් තිබුණා වගේ වම තිනනකොට දකුණ තිනනකොට ඒකේ තියෙන කම්පන චංචල උණුසුම් සුසීගති වැටෙනවනම් ඒක වඩා හොඳයි රූපයක් නොපෙනෙන වෙලාවට පැටලෙනවට වැඩිය. මොකද බාධාවත් තිබුණාට බාධාවට හිත යන්නේ තමන් කරගෙන ඉ වැඩි පේනවා. ඒ පේනදී මංගල දුමංගල කාරණාව තියෙන තමන්ගේ සතිය කැඩුණොත් ආමංගල්‍යයක් පේන්නේ නරක දෙයක්, ඌනියමක්, හැබැයියක්. පින්න දේ මොනවා වුණත් සතිය පවත් ගන්න පුළුවන් නම් මොන දේ පෙන්නත් අපිට වැඩක් නැහැ. උගක් වෙලාට මේ පේන දේවල් කරදරයි. ඒක කියන්නේ ඇහැට ගුණක් වටනවා වගේ. මේක ඒක ඇල්මරා ගන්න පුළුවන්, විෂමරා ගන්න පුළුවන්, ඉව පෙනෙද්දි සතිය කඩා ගන්න තු යන්න පුළුවන් නම් බොහොම සූරයි. පේන දේ නෙවෙයි වටනකම තියෙන්නේ. ඒකෙන් තමයි ජාම බේර ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ අරයන්ක භාවනාවේදී සිත එළඹ සිටි සිහියෙන් සිටින කල ශරීරය සහ මනස ඊතා සැහැල්ලු තත්වයකටපත් වේ. එහෙත් ටික වේලාවකදී එය නැති වේ. මෙය පහදා දෙන්න. ඇත්තටම පහද දෙන්න ඕන අපි මූදක වැටිලා පියාඹන පීනනකොට අපිට විවේක තනක් හම්බ වෙනවා වතුර නැති ගොඩ බිම. ඉතින් අපි ගොඩ බිමට වෙලා ඉන්නකොට අපිට පහසුයි. ආයෙත් මේ ඇඟ කිව්වොත් මූදට පෙරපන් කියලා ආයෙත් ආයෙත් පහසුටපත් වෙනවා. ඒ පරිශ්‍රණය කරන්න පුළුවන් ඉන්නේ ගොඩබිමක් තිවින මිනිහට විතරනේ. ගොඩබිමක් නැතුව හත් දවසක් පින්නවත් ඒකට ඉන්න බැරි දලකඳක නම් අපිට මේ පහසුව දැක ගන්න. ඉතින් අපි කරන්න දැන මේ වගේ වැඩමුළුක මේ පහසුවක් පෙන්ලා දීලා හිතෙන් අහනවා ඔබ කැමති පහසුවේ ඉන්නද? නැත්නම් ආය අපහසුට වැඩෙන්න. ඔබ කබලේ ඉන්න කැමතිද? නැත්නම් ලිපට වැඩෙන්න කැමතිද? දුරන මතක තියාගන්න කබලේ ඉන්නෙත් මගේ ශික්ෂාව නිසා ලිපට වැටෙනවා ඒත් මගේ ශික්ෂාව නිසා. ලිපේම ඉන්න මිනිහට කබලක් පිළිබඳ ආකල්පයක් නැත්නම් අපිට කරගන්න දෙයක් නැහැ මිනිහට විකල්පයක් නැහැ. දැන් දන්නවා සතියෙන් ඉන්නකොට පහසුවක් සැලුවක් තියෙනවා. නමුත් අපේ හිත කුඩල කොටේ තිබ්බා වගේ එයා කැමති නෑ පහසුවට. එයා කැමති නෑ කෙලෙස් නැති දන්ට. එයා කැමති නෑ ශික්ෂාවට. එයා කැමැතිම කුණට. එයා කැමැතිම කෙලෙසෙට. ඉතින් කවුද වැරදි කාරයා? කතෝලික මිනිසුන් නම් උන දෙයයන් ආන්දර බැන්නේ නෑ. අපිට එහෙම බනින්න බෑනේ. ඒ නිසා තියෙන්න තැන අපේ හිතමයි කෙලස් කැමති. වෙන කවුරුවක්වත් නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ නිකලස් තනක් දීලා උඹට මහන්සි නම් මෙතෙන්ද වරෙන් උඹට ඕනේ නම් කෙලස් විඳපන්. ආයෙත් හදලා දෙනවා නිකලිසි තනගෙන ආයෙ මෙයා පෙරලිලා කෙලස් ගන්න වෙනවා. ඒක පේනවා කවුරුත් දෙවන්නේක් සම්බන්ධ නැහැ. කෙලස් වලට යන්නේ තැඹැහිය නිසා. කෙලස් නැත්තන් යන්නේ ශික්ෂාව නිසා. දෙකම Taman අතේ ඉතාම අනුකම්පාවෙන් ඉතාම ශිල්පීය ක්‍රමයට ඉතාම දුකසේ පුළුවන් තරම් අර නික්ලේශිතන්න ගිහිල්ලා ගිහිල්ලා තියෙන එක තමයි තමන්ට තමන් කරන අනුකම්පාව. ඒක දෙවන්නේකට කරන්න බෑ. ඒක කෙරුවේ නැත්තම් අන්නාත අන්නස් අසරණයි කෙලස්මයි. දැන් යන්දන් දන්නවා කෙලෙස් නැත්තනක චිත්තක්ෂණයක් තියන්න පුළුවන්. ඉතින් අපි බැගෑ වෙන්න ඕනේ, යාපු වෙන්න ඕනේ කොහොම කොහොම හරි. දවසට එක සැරන්නේ දෙසරයක් එතන ගියාට පස්සේ මේක චිත්තක්ෂණ චිත්තක්ෂණ දෙකක් මට විවේක දැන ආරම්භ දෙන්න. ඒකයි අපි පහදාලීමක් වශයෙන් නැත්නම් දහිතී කිරීමක් වශයෙන් පෙරමග පාදාදීමක් වශයෙන් ওই ටික තමයි කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී යටිපතුල හා ඇඟිලි වලින් වේදනාවක් මතුවී එය ඉහළට ගලා එනවාසේ දැනේ. එවිට සිත ව්‍යාකූල වී යයි. වේදනාව ඉවසීමටද බැරිය. එය ටික වේලාවක්ම ඇත. භාවනාවට බාධාවකි. එසේ වන්නේ මන්දයි දැනගැනීමට අවශ්‍යයි. ඒකට ඒක නිසා අපි භාවනා නැත කරලයි කියලා කියමු. ඒකට වේදනාව දිගටම තියෙනවද? එහෙම නැත්නම් භාවනාවෙන් හිත සක්මන් බ්‍රහ්ම මාළුවේ ඊයරද කියන පස්සේ මේ වේදනාව නැති වෙනවද කියන ප්‍රශ්නේ මම දැනගන්න කැමතියි. භාවනාවෙන් අයින් වුණාට පස්සේ මේ වේදනාව දිගටම තියෙනවනම් එක තත්ත්වයක්. නමුත් සක්මණෙන් අයින් වුණාට එක්කම වේදනාවක් නැති වෙනවනම් වෙන තත්ත්වයක්. ඒක මොකද්ද කියන එක මම කැමති දැනගන්න. භාවනාව කරද්දී මේ වේදනාව වෙනවා භාවනාවෙන් අයින් වෙන්නේ නැහැ. එහෙමනම් වේදනාව ඉවර වුණාට පස්සෙත් භාවනාව දිගට යනවා. ඔව්. ඉතින් එතකොට මේ විදිහට වේදනාව ආවේ භාවනාව නිසා කියලාද හිතෙන්නේ නැත්නම් කායික රෝගයක් කියලා හිතලාද කායික රෝගයක් නන්නේ ස්වාමීනි මේක වෙන්නේ අනික් වෙලාවට මේවා තියෙනවා දන්නේ අපි පිටතෙන්නේ බල බල ඉන්නේ අපේ ශරීරයේ මේ ගොඩක් තොවිල් නැටෙනවා අපි දන්නේ දැන් භාවනා කරනකොට මේක දකින්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද ඔක දෙන්නේ ඉතින් එනවා මොකද ප්‍රශ්නේ? මේක තවදුරටත් ඒකම අත්දැකීමෙන් දුක් ඇහෙන්න පුළුවන්, කවිය කායික දුක් වෙනවා, සද්ද ඇහෙන්න පුළුවන්, හිතුවේ ඉන්නකොට ඒවා තියේදී භාවනා කඩා ගන්නත් නැතුව ඉවර වෙනකම් බලන්න පුළුවන් නම් දැන් බැලුවොත් පේනවා කියන එක විතරයි මේකට න්‍යායය. අපි මෙතෙක් කල හිත දිහා බැලුවේ නැහැ, කාය දිහා බැලුවේ නැහැ. ඉතින් අපිට දැනෙන්නේ නැහැ. අපි බත් කනකොට කවදාකවත් 100න් කෑවේ නැත්නම් බත් ඇති කියලා හිතන්නේ ඔය කකා කකා කා යනවා. දුර සීබුද්ධියෙන් කියනොත් හොඳට දන්නවා දැන් ඇති. ඒක මේ සීබුද්ධිය කියන ආනිසන්දය වගේ වේදනාව එනකොට ඒකට වෙනස්කම් කරන්න යන්න එපා. මේක කල්පෙනුන්නේ නැහැ. මොකද බැලුවේ නැහැ. දැන් පෙනෙනවා බලපොහින්ද. ඉතින් මේ බලපොහින්ද පේන එක කාලකණිකමද වාසනාවක්. එනදි දිගට කරන එකයි තියෙන්නේ. මේකේ ඇතුලේ හොඳ දෙයක් දකින්න නැහැ. මේ කය දිහා බැලුවයි කියලා රත්තරම් ප්ලැටිනම් මසාර ගල්ල වේදා ඔය කියන මැණික් මොකුත් නැහැ මේක තියෙන අසුචිම තමයි දුක්ම තමයි වේදනාම තමයි ඉතින් විනෝඩ අනුන්ගේ කයවල දිහා බලන හිතට මේක විසඳෙන්නේ නැහැ නේ දැන් කරන්න තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඔය ටික ටික දුක්ඛ සත්‍ය පෙන්නනවා ඊට වැඩිය ලොකු දුකක් පෙනෙද්දි භාවනා කඩා ගන්න තු යන්න පුළුවන් නම් ඕක දිනුවා කියන්නේ දෙවැනි ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී ඇස් පියාගෙන භාවනාව කරගෙන යාමේදී දේදුණු පාටමෙන් පාටවල් මතුවෙනවා පෙනේ. ඒ මණ්ඩය දැන ගැනීමට කැමැති. හරි ඉස්සලා කිව්ව වගේ තමයි මේ ඉව පෙනෙන්දි භාවනා කැඩෙන්නේ නැත්නම් ජයග්‍රහණය එන ආපන. මේ වර්ණෝ සංකල්ප බලන්න කියලා ආනපානේ පාව දුන්නොත් එහෙනම් මොඩයි. දේරුනේ මොන જાති උනත් ප්‍රශ්නයක් නැහැ. මේ පේන දේවල් ලොකු කරගෙන ඒ වගේ නතර වෙලා කරගෙන ගිය සතිය ආනපනෙ කැඩෙනවනම් එහෙනම් දුරණයි. මේ මොන්න 18 තන්නේ පෙන්වන මොන්න බහුරූපෝලම් පෙන්වන මොන්න දහංගට දැම්මත් තමන්ගේ සතිය කඩා ගන්න තෝ දියටින් ඉදර කෙනා වගේ දක්ෂ වෙනවනම් එහෙනම් සූරයි. සතිය ක්‍රම තුනකින් ලබාගත හැකි බව පැවසුවද එය ලබා ගන්නා විදිය හා එය ඇති බව දැනගන්නේ කෙසේද? කියන්න අමාරුයි. කියන්නේ සතියේ ඉන්නකොට සතියේ ඉන්න බව දැනගන්නේ කොහොමද කියලා අහන්න නම් මාළුවෙක් කැවුවොත් වතුර ගැන කියලා දෙන්නේ කියලා කොහොමද කියලා දෙන්නේ? ඒක වතුරේමයි ඉන්නේ. හැදුනෙත් වතුරේදී. ඌ කිව්වොත් දැන් පොඩ්ඩක් එළියට වරෙන් වතුරෙන් මම වතුරෙන් ඔබට කියලා දෙන්නම් කිව්වොත් මාළුවා මැරෙනවා. මේ මා වතුරේ හැදිච්ච මාළුවාට කොහොමද වතුර කියලා දෙන්නේ? එතෙන් කවුරු හරි යවුවොත් මේ වතුරේ තියෙන තෙත ගතිය ගැන මට පොඩ්ඩක් කියලා දෙන්න කියලා කොහොමද කියලා දෙන්නේ? තමන්ට තේරෙන්නේ වතුරේ තිත ගතිය ගින්නේ තියෙන උෂ්ණට වැඩිය වෙනස්. අසතිය නෙවෙයි මේ වෙලාවේ සතිය තියෙනවා කියලා දැනගන්න එකත් ඔය වගේ ප්‍රශ්නයක්. ඒක කාටවත් මොන જાතිව නිර්වචනය කරන්න බෑ. සතිය ඉන්නවනම් අතීතේ නෑ අනාගතේ නෑ වෙන තැනක නෑ වෙන කෙනෙක් ගාව නෑ. මොකද්ද ඉතින් මොකද්ද කියලා ඉතින් ඔබ දැනගන්න. මම දැන් මෙතන සභාවේ ඉන්න කවුරුට කැමතිද කියලා මේකට වෙන මේ ධෛර්යවන්ත වෙන උත්තරයක් දෙන්න. මාළියකට වතුර ගැන උගන්වන්න ගියාම ඌ ඒකෙම ඉපදිච්ච එක. අපි මොන විශේෂඥයද මාළුවාට වතුර උගන්වන්නේ. මේ වගේ සතියේ ඉන්නකොට සතිය කොහොමද කහ පාටද නිල් පාටද මොන හැඩේද මොකද? ඒ නිසා එවැනි ප්‍රශ්න කිසිම ප්‍රායෝගික අර්ථයක් ඇති ප්‍රශ්න නෙවෙයි. අසතිය ගැන කියපු ටික අහලා බලන්න අසතිය නෙවෙයි න සතිය කියලා බාර ගන්න එක විතරයි. ඔය යටහත් පහත් බයපක්ෂ උත්තරයක් විතරයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී දකුණු කකුල දකුණු කකුල විදියටත් වම් කකුල වම් කකුල විදියටත් සිත පිහිටයි. හය තබන විට විලුඹේ සිට ඇඟිලි දක්වා පොළවේ ස්පර්ශ වන බවත් එක කකුලක ශරීරයේ බර සම වෙනකොට අනිත් කකුල ඉස්සෙන්නේ සිත පිහිටයි. මෙය කරගෙන යෑමේදී සිතේ ක්‍රියාකාරීත්වය නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය ඇතිවන බව වැටහි. කකුලට පොළවේ තද ගතියක්, රස්නේ ගතියක්, එසවෙන විට සිසිල් බවත්, ඉදිරියට යවන විට සුළං කපාගෙන යන බවත් දැනේ. මෙය සක්මන් භාවනාව කරගෙන යන විට සිතිවිලි පහළ වීම භාවනාවට හැඟියක් දැයි පහදා දෙන්න පෙරුවන් සරණයි. අන්තිම වචනේ නම් මට තේරෙන්නේ නැහැ. එය භාවනාවට බාධාවක් දැයි පහදා දෙන්න වගේ අදහසක්. භාවනා කියන වචනේ නැතුව සතිය කියන වචනේ දාලා ප්‍රශ්නේ ආයත් අහන්න සමාවිවි දන්නේ ඉතිවිලි එක සතියට බාධාද සතියට ඒතියෙදි සතිය කරගෙන යන්න පුළුවන්. ඒ නිසා භාවනා කියන වචනේ දෙවෙනි ප්‍රශ්නයවත් විදිහට මතුනේ මේක සබාවනාට බාධාද කියන එකට සතියට බාධාවද කියලා තමන්ම ආගන්න. ඉදිරි තීදී සතිය කඩා ගන්න තියන්න පුළුවන් නම් 탁සයි. සූදායි. ඉතිවිලෙන් නිසා සතිය කැඩුනා නම් බාධායි. භාවනා කියන වචනේ නැහැ කියලා සතිය කියන වචනේ දාපු ගමන් ඊට ඉස්සෙල්ලා ටික බලනකොට නම් පේනවා බොහොම ජයට වැඩේ වෙලා තියෙනවා කියලා. කිසියම් සම්බන්ධකින් තොරව එක පාරට පේනවා. ඉතිවිලින එක භාවනාවට බාධායි කියලා ප්‍රශ්නයක් අහනවා අන්තිමට. මුල් මුලින් කියන අන්තර්ගතය සහ අවධාන වාක්‍යයේ කිසි සම්බන්ධයක් වෙන්නේ නැහැ මට. මොකද අවසාන වාක්‍යය ගත්තොත් භාවනා කියන වචනේ නැතුව සතිය කියලා දාන දාලා ප්‍රශ්න නගන්න. ඉතිවිලි පැමිණීම සතියට බාධායි කියලා මට කියන්න බෑනේ. එයාම තමයි බලාගන්නේ. මේ භාවනාව කියලා හරලා භාවනා අවධානය කොහොදෝ පිටතනකට යොමු කරලා තියෙන නිසා භාවනායි කියලා සතිය කියන වචනේ දාලා තමන්ම අහන්න අපි දැන් මේ ප්‍රශ්න හතරක් විසඳුවා ඒ જાති මෙව්වා ඒ අනුව බලන්න බාධා වුණොත් සත්‍ය කැඩෙනවා නම් බාධා. සත්‍ය කැඩෙන්නේ නැතුව ඒ හිතවිලි සීටි ගෙනියන තරම් ධෛර්යයක් තියෙනවා නම් හිතවිලි නැති වෙලාවේ පවත්වන සත්‍යයට වැඩිය හොඳයි හිතවිලි තියෙද්දි කඩා ගන්න නැතුව ගෙනියන සත්‍යය. ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි විනාඩි 40ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා වෙන කාට හරි මේ විශේෂයෙන් අහන්න දෙයක් තියෙනවා නම් අපි ඒක අවස්ථාව කරගන්න නැත්නම් අපි මෙතනින් ඒ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවස්ථරයි ස්වාමීන් වහන්සේ මන් කරන විට උස්සවනවා, තබනවා, යවනවා වශයෙන් සක්මන් කරගෙන යනකොට ටික වෙලාවක් යනකොට අද නිදි මතක් වෙනවා. මේ නිදි මත ඒ කියන්නේ තියාගෙන තමා සක්මන් කරන්න හිතෙන්නේ. ඊටම බෑ ඊට පස්සේ ඇස් දෙක ටිකක් තියාගෙන සක්මනේ ගිහිල්ලා වහාගේ හැරිලා ආපහු හැරිලා ආපහු සක්මන් කරනකොට ඒ වගේ සක්මනේ හාට මෙහාට ඊට සැරයක් ගියාට පස්සේ ස්විච් එකක් දැම්මා වගේ ලයිට් එක පත් වුණා වගේ ආයෙත් අර මුල හිටපු විදිහට හැරෙනවා වගේ වෙනවා. ඉතින් එතකොට අර යනකොට ඔක්කොම කලවම් වෙලා වාගේ නිකන් එකට වෙලා වාගේ නිකන් මේ මේ ඉස්සුරෙන් වගේ ඒ වගේ තමයි ඇවෙන්නේ. එතකොට අර ඔසවනවා, තබනවා, යවනවා කියන එකේ හිත නෑ. අර කලවම් වෙලා තබන එකේ විතරයි හිත පිහිටන්නේ. එතකොට සද්දම තද නිදිමතක් එන්නේ නිදා ගන්නටමයි හිතෙන්නේ. ඒ නිදා ගන්න හිතෙන වෙලාවට මොකද්ද කරන්න කියලා ලසින්හ පහදන්න. ඒක ඇත්තට මේ ප්‍රකාශය තුල තිබුණනේ ඒක කරගෙන යනකොට නින්ද ලයිට් එකක් දැම්මා වගේ අවදිවීමක් වෙනවනේ. ඒක තමයි දක්ෂම උත්තරේ. එහෙම ආවට පස්සේ කලවම් වුණාට දැන් මං ඉඳගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිනවා. බුදියාගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිනවා. හිටගෙන නෙවෙයි ඉන්නේ ඇවිදිනවා කියන දැනීමේ තියනවාද? එච්චරයි. එතකොට මේ ඔසවනවා යවනවා දමනවා විස්තර ඕනේ තමයි මේ ඇවිදින ඉන්න ගමන් බුදියාගෙන ඉන්නවා කියලා හිතනවනම් ඔන්න අපිට තෑගි සතිය කැඩලා ඉන්නේ. එනිසා දැන් අපි වැඩේ යනවා. අච්චර විස්තර නැහැ. නමුත් තමයි හොඳටම දන්නවා මේ සක්මනේ ඉන්නේ කියලා. එහෙම දිගටම යන එකයි තියෙන්නේ. නිදිමත ආවට ඔය උත්තරේ වැඩ කරනවා කියපු එක රද කරනවා නම් දිගටම මතක තියාගන්න මේ නිින්ද ආපු පළියට ඒකට උත්තර හොයන්න යනවා කියලා කියන්නේ නිින්දට අගෞරව කිරීම. නිින්දට උසා තැබීම. ආවොත් ඒ වෙලාවට පිළියමක් කරන්න. මොකද කිව්වාගේ මොනහරි පිළියමක් කරපුවා එයා අන්තිමට කඩලා යනවා. සමහරවිට එහෙම පිළියම් කළවත් කඩන්න බැරි මට්ටමට එනවා. ඒ නිසා කියනවා එහෙම නිදිමත ආවම පස්සෙන් පස්සට සක්මන් කරන්න කියලා. නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියලා. ඒකට බෙල්ල කඩලා ගියාම නිදිමත නැති වෙනවා. ඔය නිදිමතට නිදිමත උත්තරයක්ම දෙන එකයි තියෙන්නේ. මේ දෙකක් තුනක් එහෙම වුණාට පස්සේ ඒක ඇරලා යනවා. ඒක අපේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා. සමහර ලාට වින්දටම වැටෙන වෙලාවල් තියෙනවා. ඇත්ත එක වහන්න එපයි කියලා කියනවා. නැතු මේක මේ භාවනා වෙන හොල්මනක් තියෙන පොඩි වෙලාවකට ඒක හිටිනවා. ඒකට මොන හරි පිළියමක් කරලා කඩලා වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. අස්පස්වනස අ සක්මන් භාවනාවේ සයනස සමාධි වීමට ටික කාලයක් යනවා. ඒ වගේම හිත පිහිටනවා. නමුත් සමාධියට ටික වෙලාවක් ගන්නවා සමාධි වීමට ටිකක් ඒ කියන්නේ හැකියාවක් තියෙනවා නම් ඉක්මනින් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මෙම සක්මන් භාවනාව ඇත්තටම අගේ කළ යුත්තා මොකද මට මේක අද උදේ තේරුණේ මෙතනින් අපි 70 කිලෝමීටර් 6ක් විතර අපි ආරාමෙත් ඇතුළට උඩ පහළට එනවා මම 100 පීටෝගෙන මාවේ ආපු හැම වෙලේම එක මේ අඩි 10ක් ආවා වගේවත් දැනුම් නැහැ හරි පහසුයි ඒ වගේම මේ සක්මන් භාවනාවේ මට තව දෙයක් වැටහුණා ඒක හරියද දන්නේ නැහැ සිත කය වචනේ තුන්දරම අපි එළියේ ඉන්න වෙලාවට සංවර කරගන්න පුළුවන් කියන හැඟීම මගේ මනසට වැටුණා. ඒකෙන් තව ටිකක් දියුණු වෙන්න වහන්සේගෙන් මොනවා හරි උපදෙසක් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මගේ මුල් ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙනවා නම් වඩා. මුල් ප්‍රශ්නේ චර පිසුල් නැහැ කියන්නේ සමාධි වෙනවා. ඒක ඉක්මනට කරගන්න. එහෙම නෙවෙයි සීය පිටවනවා. නමුත් සමාධියට ගොඩක් වෙලා ගන්නවා. කමන්නේ ඒ මාරි කමක් නැහැ මොකද සක්මණ සමාධිය සඳහා කරන එක නෙවෙයි සක්මණ වීර්ය සඳහා කරන්නේ පදම ආවට පස්සේ සමාධිය වෙනවා ඒ නිසා අපි මේ විදිහට සක්මණෙන් හම්බෙන එක අතිරේක ලාභයක් විදිහට සමාධිය ගන්න ඉක්මන් කරන්න යන්න බෑ ඒක අතිරේක ලාභයක් වෙන්නේ ඉතින් අර කියපු කාරණා දෙකට අමතරව සක්මන් කරනවා නම් තිරියන් වෙයි කියලා මේ ඔක්කොම නාකි ගොඩක් ඉන්නේ මෙතන ඔක්කොටම භාවනාවෙන් තිරියන් වෙන්න ඕන නම් සක්මන් කරන්න එච්චරයි අපිට ඉස්සනවනේ වෙන මොනවාක්වත් අලුතෙන් උගන්වන්නේ මේ සක්මන් කරන්නේ නැති පිරිසට ජනතාවට සක්මන කියලා කීම තමයි අපෙන් හම්බෙන ලොකුම දේ. ඉතින් ඒක 120ක් 30ක් එක ආගේ ආඩම්බරය කරනවා. අනික දින අයියෝ කත්තා භාවනාවක්ද මේ ඉඳගෙන ඇත්තක වහන බද්ද පරියන්කේ ගහන එකනේ භාවනාව කියන්නේ අපිට ඕන කරලා තියෙන අභිඥා ධක්මණයෙන් කොහෙද අභිඥා හම්බෙන්නේ කියලා ඕක පැත්තක දාන්න. අනිත් කයි කියන්න දෙන්නේ අපි දෙන 10 ආදී අපි දෙන දෑවැද්ද ඉස්සනවනේ විශේෂයෙන් විපස්සනාට පරව යනකොට මේ සක්මනක තියෙන වටිනාකම. ඒකට ඔය මොනම කරදරයක්වත් කරන්න දෙයක් නැත්තේ නෑ. එහාට මෙහා ටිකක් ඇවිදින එක විතරයි දෙන වේදනාවක් ඉන්නෙත් නෑ. කලාතුරකින් මේ වගේ ප්‍රශ්න නිදිමත වෙන එක ඇත්තට නිදිමතට උත්තරයක් සක්මන. මොනක්වත් මේ මහා ලොකු දේවල් ඕනේ කරන්නේ. හැබැයි උගදෙනෙක් සක්මන් කරන්න කම්මැලි. සක්මන් කරුවත් මේක වහලයක් අර සක්මන් කරන්නේ. ඒක නෙවෙයි වැලි පොලොක් හදන්න අපි උකට වියදම් කරපු වැඩි ලියනවත් ඉරේ ගියා. ඒ සක්ම වල හදන්න ගිහිල්ලා. කොහොස කොහොමද දෙන්න ඕනේ? දැන් ඉතින් හරිය කම්මැලි පින්න බෝල් ගෙඩි වගේ ගෙවල් ඇතුළම ඉන්න කැමති. අර වැලි පොලොවේ අවදිින කැමති නැහැ. ඒ නිසා සක්මන කරපු දවසක ඔක්කොම තිරියන් වෙයි. ඉතින් ගිය දවසේක ඕගොල්ලන්ගේ ගෙවල් වල සක්මනක් වගින්න හම්බ වෙයි මට එහෙට අනිදාපුවා. ඒ තරමටම ගෘහ නිර්මාණ ශිල්පයට සක්මනක් දාගනි ඔයගොල්ලෝ කවදාද තේරුම් ගත්තද? ඊපස්සේ වැඩිමාල් දෙමාපියන්ඩයි ලිටින්ට පත් වෙච්ච කෙනා ලිටින් ගොඩ ඉන කෙනායි දරුවන්ටයි භාවනාවට යොමු කරන්න තියෙනවා නම් එකම ක්‍රමයේ සම්පූර්ණ තමයි. එනිසා ඒ මළුවක සක්මන් කරන එක හෝ එදිනදා ජීවිතයේ හැට මෙහෙට අනේක සක්මනක් කරගන්න පුළුවන් නම් අපිට වෙන්නමම භාවනා මධ්‍යස්ථාන හදන්න ඕන වෙන්නේ නැහැ. සිල් අරගන්න, බාපණ දාන්න මොකක්වත් ඕනේ නැහැ. කඩේට යන ගමන් සක්මන් කරන එකයි තියෙන්නේ. තාමත්ම කලාතුරකින් තමයි ලාංකිකයා සක්මණේ නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නේ. ඔක්කොමලා හිතන්නේ පරියන්කේ විතරයි භාවනාව කියලා. ඒක ඒක වැරදි ආකල්පයක්. ඉතින් මේ අදහස් ප්‍රකාශ කිරීම හොඳයි කියලා හිතනවා. ඊළම මේ දකුණු පාය වම් පාය හොඳ සිහියෙන්ම අරගෙන ගියා මේ තබන ඉරියව්වක් පාසාම මේ සක්මන් මළුවේ භාගයක් දුරට යනකොට සමිනාංශ මේ හිතුණා මේ මහා ක්‍රියාවලියක් මේ තියෙනවා මෙතන සිදු වෙනවා මේ ඒ උනාට අපි දැන් ඇවිදිනවා කියලා කියනවාට ගොඩාක් ඉරියව් අවස්සනවා නැති වෙනවා මහා ක්‍රියාවලියක් වෙනවා කියලා ඇවිදින ගමම බොහොම හිමීට ඇවිද්දේ. ඒ ඉරියව් ගැන සීයෙන් කල්පනා කර කරම හිමීට ඇවිදිනකොට එකපාරටම මුළු කයටම මොකද්ද වුණා වගේ දැනුණා. දැනෙන ඉවරල එකපාරටම මේ හිතට ආවද කොහොමද කියන්න දන්නේ ස්වාමිනාට එකපාරට අර රතින්න ගොඩක් පත්තු කරපුවාම කෑලි ටිකක් විසිරලා විසිරලා තියෙන්නේ යන්නේ ඒ වගේ දැන් එහෙම සක්මන් වලේ මම නතර වුණා නේද නතර වෙලා ටිකක් වෙලා එහෙම ඉන්නකොට මේ අරගතිය නැති වුණා මේ හොඳට ඉන්නවා මට එකපාරට බය හිතුණා මොකද මේ වුනේ කියලා බලනකොට හොඳට ඉන්නවා මේ හිටගෙන මේ ඉන්නා වැටලක් නැහැ මේ ඇස් වැහලා හිටියෙත් නැහැ සක්මන් කර කරම හිටියේ එකපාරට මොනවා වුණාද කියන්න තේරෙන්නේ නැහැ. මට පේන්නේ වාර්තා වෙන්නේ ඒක හොඳ දෙයක් විදිහට පේන විදිහට. ඒක නිසා භාවනා කරන්න අත්ව අහන්න ඕනේ නැහැ. භාවනා කරන්න කීරියවක නොසලී ඉන්න ඕන එකමක් නැහැ. චේතනාපූර්වක වැඩක් කරන ගමන් ඒකට සතියත් එක්ක එකලස් වෙච්ච ගමන් කිසිම මේ ලෝකේ වැඩක් කියලා එකක් නැහැ. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවලිතියි. අපි ක්‍රියා කියලා හදන්න හදන්නේ මේ රාශියක් එකතු කරලා නමුත් ක්‍රියාවලියක් තියෙන්නේ මේක හොල්මනක් මේක පද්ධතියක් දුවන්නේ ඉතින් මේ කාය කායනුපස්සී විහෙරති කියලා බලනකොට පේනවා මේක මම කරන දෙයක්ද මට සිද්ධ වෙන දෙයක්ද මම හිතලා කරනවද මට වෙනවද ඒ දෙක අතර හොල්මන තමයි අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ අපි තාම මේ කරනවා කියලානේ සක්මන් කරනකොට ඔක්කොම සියල්ල කෙරෙන්න පටන් ගන්නවා එතකොට අපේ හිත නිවනට කොච්චර බයද කියනවනම් අපි ඒකට අභියෝග කරනවා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. ඒ තරම් අපි මේ කෙරුමලා. දේවල් කරන කට්ටිය. තව සක්මන හරි කියලා යාවෙච්ච ගමන්, පේවෙච්ච ගමන්, එකලස් වෙච්ච ගමන් සියල්ල කෙරෙන බවට පත් වෙනවා. ඉබේ નિરાයාසයෙන් සක්මන යනවා. ලෝසු බට්ටේ පැද්දෙනවා වගේ. ලක්වන ලස්සන ලක්මන නැත්නම් බයිසිකල් එක රෝදේ පැඩල් එක පදින්නා වගේ නැත්නම් ධනක් විතර වතුර තියෙන එකේ වතුර ඇතුලේ ඇවිදින්න වගේ හොඳට තේරෙන පටන් අර ගන්නවා. සියල්ල සිද්ධ වෙනවා. මට තියෙන පැත්ත වල බලන්නේ ඒක විතරයි. එතෙන්ට යනකම් අපි මේ බබ පාරට දාගන්න වෙනවා. එන්නේ එදාට තේරෙනවා මේකේ කෙරුමක් නැහැ. අතුවාචාන් වංශල සඳහන් කරන මේකේ නේවාසිකෙක් නැහැ, විදායකෙක් නැහැ, කර දෙන්නෙක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කමක් නැහැ. ওই තිබ්බා තේ යනවා. ඒක අර ශරීරයේ පිළිබඳ දැඩි ආශාවක් තියෙන කුමරු කුමරි සැපෙන්ජ වෙකරණෙක් බයක්. ජීවිතයේ පිළිබඳ මමත් කිරුමෙක් මම දියල්ල කරනවා කියලා හිතන කරාට පේනවා බංකොලොත් වෙලා පච වෙලා යනවා. ඉතින් ටික ටික කරනකොට තේරෙනවා අන්තිමට මේක බාරගත්තාම මේ ජීවිතය කියන්නේ කෙරෙන දෙයක්. මට මේක කරන්න දෙයක් ඇත්තේ නෑ. කරන්න පුළුවන් හරියට ලක්මන්ට කියලා මේ පද බරන් දුන්නාට පස්සේ ඊට පස්සේ මේ යන හැටි බලන්න හිටියොත් කවදාහක්වත් මනසට ආතතියක් එන්නේ නෑ. බය වෙන්න දෙයක් නැහැ. එතකොට අපි මහය පොළොමයි කාන්තාව උඩ කිසියම් සරපත්තු දෙයක් නැතුව පොළොත් එක සම්බන්ධ වෙලා අර 7යි 7යි කියලා සිද්ධාර්ථ කුමාරයා පියුම් උඩ ඇවිද්දේ. එච්චර තමයි. ආශ්චර්යයක් තමයි පයින් ඇවිදිනවා කියන්නේ. හැබැයි ඒකට සම්පූර්ණ ඒකෝදි වෙන්න ඕන. සම්පූර්ණ ඒකට බී ගන්න ඕන. ඒක හැම වෙලාවෙම වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවවල එහෙම වෙච්ච ගමන් අපි හිතන දේවල් නෙමෙයි වෙන්නේ. නිලාකුරුපත් වෙනවා, රඥ පුපුරනවා, උපිරි ගහනේ වදිනවා, নানা ප්‍රදේවල් වෙනවා. ඒ ඔක්කොම අපේක්ෂා කරලා යන්න මේකේ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න දෙයක් නමුත් අපේ හිත හරි කෝලයි. අපේ හිත අලුත් කිසිම දෙයකට කැමති නැහැ. මොනවා හරි අලුත් වෙච්ච ගමන් තක්කුරුක් වෙනවා. ඉතින් අපිට කවදාවත් නිවන් දකින්න බෑ. මේ වෙන අලුත් දේවල් වලට විවෘත වෙන මනුස්සයා නහය මුලමයි නිවන තියෙන්නේ. ඒ නිසා අනිත් දවසේ යනකොට බය නොවෙන්න අදිස්ථාන කරගෙන එන්නද කීයද නැද කියන්න බෑ. බය නොවෙන්න අදිස්ථාන කරන ගියාම මේක රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා ඔබට ඕන මේක සම්බන කාපන් ඔබට ඕන මේක බැඳගෙන කාපන් කියලා සක්මන් කරන එකයි තියෙන්නේ. අවිනාංශ ඉක්මනට ඉක්මනට මේ සක්මන් කරලා කමක් නැද්ද? ඉක්මනින් ඉක්මනින් නිතර නිතරම මට දැන් නෑ මට ඕන කරලා තියෙන ඉක්මනට කරන සතිය තියෙනවා ඒක ජයසිරි මංගල. සක්මන් කරනකොට මුළු ඇඟම සම්පූර්ණ නෑ නෑ පළවෙනි ප්‍රශ්නේ විසඳන්න ඉක්මනට කරනකොට සතිය තියෙනවා. එහෙනම් මොන දාන්නේ? හරි. ඔව් ඒක මොකද කියන්නේ? ඉක්මනින් ඉක්මනින් නිතර නිතරම පුළුවන්. ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ ඉක්මනින් ඉක්මනින් කරලා සතිය තියනවාද? එහෙනම් ජය එකක් ජයසිරි මංගලම්. එච්චරයි. ඊගා ප්‍රශ්න මොකක්ද? එච්චර වෙන ප්‍රශ්න නැද්ද? ඈ? කියමු ඉතින් තියෙනවා දෙවෙනි ප්‍රශ්න ගන්න. මයිකේ කොහොන වෙලා නැහැ. මුළු ඇඟම මේ ඔළුවේ හිටන් පාත් දක්වාම නිකන් සම්පූර්ණ ඒ වෙනුවෙන් තමයි යෙදිලා තියෙන්නේ. ඉතින් හොඳද? ජයසිරි මංගලම්. මේක ජයසිරි මංගලම් ගියා. කියන එකට අපි සතුටු වෙනවා. මොකද මේ මේ හොර හැත්තඳ කම්මලියන්න සතුටු හිතෙනවානේ. ඒ නිසා කතා කරන එක හොඳයි. ඉතින් වගේ පුළු පුළුවන් දැන් රබර් රැටි අට හරි කමන්න දිගට එකතු කරන්න. එකතු කරන එකතු කරන ගියාම Tamanට එකතු වෙනවා. ඔන්න සක්මන් කරනකොට එන දේ. උග දෙනකොට මේක කියන්න තේරෙන්නේ නැහැ. මේක වටිනාකමක් තේරෙන්නේ නිසා අපි නිකන් ඔය කයිවාරු ගන්නකොට නිකම්ම අනික් කටියට සතුට ඇති වෙනවා. මම මෙතෙන් දෙකක් නේ මම දැන් ගෙදරදී අපේ වැලි පොරක් නෑ. නමුත් එළියේ කොරටෝවේ අඩි 60ක් විතර තියෙන මම අර පහුගිය කාලෙත් ගිහිල්ලා ඒ ලේ හුඟක් දා රැට එහෙම සක්මන් කරන ඉතින් එහෙම කමන්න නැත්නම් වැඩ කරලා මම බැලුවා හදන්න දැරක් නම් ක්‍රමයක් නැහැ. හරි ගෙදර සක්ම අඩි 60 සක්මන් කරනකොට හතිය පිටනවද? පිටනවා. ඉතින් ඒකත් ජයසිරි මංගල. ඉතින් මොකද කියන්නේ? ඒ සමහර වෙලාවට අර මේ සතිය පිට නැත්නම් මම සමහර වෙලාවට සිගිය වෙනකන් ගණන් කරලා එහෙම යනවා එහෙම කමන්න නැත්නම්. ඒක කරනකොට සතිය පිටනවද? ඒකත් ජයසිරි මංගල. මගෙන් අහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ওই මේම කමටහන සුද්ධ වෙනවා. මම මේ කරන්න දෙන කමටහන සුද්ධ කරලා දීලා ඕගොල්ලත් එක්කම කමටහන කම්මට්ටානාචාරී කෙනෙකුත් මතු කරන්නේ මම හදාගන්න. සතියේ ඉස්සර කරලා කතා කරන්න පටන් ගත්තොත් සුද්ධ කරන කමටහනක් නැහැ. සතියෙන් පිට දේවල් ගැන කතා කරන්න පටන් ගත්තොත් හෙට උදේ වෙනකන් කමටහන් සුද්ධ කරොත් ඉවර වෙන්නේ නැහැ. ඒ තරම්ම සරල වැඩක් මේකේ තියෙන නිසා මේ සතිය නිර්වචනය කරගන්න. දන්න විදියට දන ගාලා කුර ගාලා වැඳලා යාප් වෙලා මොකද්ද මේ සතිය කියන නිර්වචනය කරගත්තා නම් ඊට පස්සේ එච්චරයි තියෙන්නේ. ඒක ඒකට ජීවිතේ පූජා කරන එකයි තියෙන්නේ. ඒකමයි එකම දේ. හොඳයි අපි පැයක වමන කාලයක් කරගෙන තියෙනවා. මම හිතනවා සාර්ථකයි කියලා. මේ මොකද අලුත් නැත්තම් මේක ආදර්ශයක් වෙයි. මම නැවතත් කියනවා කමට අනුසුද්ධ කරන වෙලාවල් වලට තමන්ගේ අත්දැකීම මිස ධර්ම කරුණු මුලිස්ත ගන්න මොන ධර්ම ප්‍රශ්න අහන්න එපා. ඒ ධර්ම සාකච්ඡාවට දාන්න පුළුවන් තරම් ඒවා අයින් කරන්න මේකෙන් අපිට ඕනක තියෙන්නේ මූල ධර්ම ප්‍රායෝගික පැත්තට යන්න බණ උගන්නන දහම් පාසලක් නෙවෙයි මේක. ඒ නිසා අපි පුළුවන් තරම් හම්බෙච්ච කාලය මේ සඳහා ගත කරන්න උත්සාහ කරමු. ඒ නිසා අපි මෙතනින් අපේ කමඨාන් සුද්ධ කිරීමේ වාසචිවාරය સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.